අවසරයි ස්වාමීන් වහන්සේගෙන් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මතක් කරගත්ත විදිහට පොදු කමඨාන් සුද්ධ කිරීමක බලාපොරොත්තු වෙන සාකච්ඡා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි දීකිත ප්‍රශ්න වලින් පටන් අරගන්නේ මේ අතර වාරේ කවුරු හරි සභාවට ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න කමඨාන් සුද්ධ කිරීමේ වාර්තා තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා කරුණාවෙන් ඒ අතර වැඩේ ආරාධනා කරමු. අවස්ථරය අපේ හැමදෙරණේ පින්වත් ස්වාමීන් වහන්සේ සක්මන් කිරීමේදී වම දකුණු වශයෙන් සංඥාව හොඳින් පිහිටයි. සමහර අවස්ථාවල ප්‍රපංච වලට සිත ඇදී යනමුත් වහා සිහි නැවත අරමුණේ සිත පිහිටුවමි. එහෙත් පරයන්කේදී බොහෝසේ සිත විසිරියයි. මේට හේතුව කුමක්ද? ඔබ වහන්සේට පින් සිදු වේවා. ඔය හිත විසිරී යද්දී නැත්නම් පරියන්කේදී සක්මන්ට වැඩි විසිරී යද්දී ආනාපානට නැවත හිත ගෙනීමේ හැකියාව නැවත ආනාපානට ගැනීමක් වැඩි වෙනවද අඩු වෙනවද කියලා කියන්න පුළුවන් නම් ඒක තමයි කියන්න තියෙන හිත විසිරියන එක මුලදී කවුරුත් අපේක්ෂා කරන්න ඕනේ. ඒ විසිරීම තියෙද්දි තමන්ගේ අරමුණට අපි හිතමු ආනාපාන ඉස්සරහින් තියන අන කෙනෙක් කියලා ආනාපාන නැවත නැවත ගන්න පුළුවන් හැකියාව එන්නේ අඩු වෙනවද වැඩි වෙනවද කිව්වොත් විතරක් මේකට උත්තර දෙන්න පුළුවන්. මම ඉල්ලා හිටනවා මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු එක්කනට කැමති නම් ඒකට උත්තරේ සභාවට ඉදිරිපත් කරන්නයි. එහෙම නැත්නම් අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගර්තර ස්වාමීන් වහන්සේ ධාතු මනසකාරයේ වඩා අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයට සිත මෙහෙවා නිවන් අවබෝධ කරගන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන්න. ඔව් අපි කියපු විදිහට සත්‍ය පිහිටවල පටන් ගත්තට පස්සේ මම ඊටුටි කියලා දෙන්න. මේ ආයනු ආයනු කරන්න කරන්නේ නැතුව ආඛ්‍යානයි තාද්දශයන්යි ලේ හැටි ඉගෙන ගන්න හදනවා. ඒ නිසා මේ දන්න මම දන්නේ මෙච්චරයි. මම දන්නේ සතිය පිටවල අතිපට්ඨාණයෙන් ඉදිරියට යන ක්‍රමය. ඕක යනකොට ඔය කියනව හම්බ වෙයි. නමුත් මේ කියන දේට අහන්න නැතුව උඩින් ගිහිල්ලා ධාතු මනසකාරයයි අනිච්ච දුක්ඛ අනාත්ම කියන්නේ gedirin gena මොකද්ද පටලවිලක් මේකේ දාගන්න හදනවා. ඒ මැදට මෙතන ඉන්න ඔක්කොමත් අරගෙන යන්න හදනවා මේ පැත්තට. ඉතින් මගේ අවංක ඉල්ලීම කරුණාකර මුල් උපදේශ පන්තිය අහන්න එක තේරුනේ නැත්තම් මම වග වෙනවා. නමුත් ඔය gedirin gena අපව භාවනා කරන්න යන්න එපා. ඒකේ එක වාක්‍යයක් දාලම තියෙනවා. එහෙමනම් ඉතින් මේ පිරිසත් එක්ක යන්න බෑ. ඉතින් කරුණා කළා දාස් ආයතක භාවනාවක් නේ. ආශ්‍රය චන්ද්‍ර මාතර කරදරයි මේ වැඩේ. නමුත් මූලික උපදේශ පන්ති අහන්න මේක පටන් ගන්නකොටම කියනවා මේක සතිපට්ඨාන භාවනාවක්. ඕගොල්ලෝ gedirin ගෙන අපේවා නෙවෙයි. ඉතින් මේක කරන්න බැරි නම් අපි සලකා බලනවා. මේක අහන්න නැතුව ඔය එක එක දේවල් වලට සාකච්ඡාව මේවන්ට හදන එක විශේෂයෙන්ම කමටහන් සුද්ධ කරන වෙලාවල් වල මේ වගේ දේවල් අහනවා කියලා කියන්නේ මේ සාකච්ඡාට සුදුස්සෙක් නෙමෙයි. මම නැවතත් කියනවා. තමන්ගේ භාවනාවට අදාළ දේවල් ඇර නැත්නම් මූලික උපදේශ පන්තියට අදාළ දේවල් ඇර මේ ලඳු වල තියෙන දේවල් මේකට ඇද ගන්න එපා. යන්තම් මේ වාහනේ පාරට ගන්න හදන වෙලාවේ අතුරු පාරවල් වලට අදින්න එපා. මීට ප්‍රථම භාවනා වරහනත්‍ර ආනාපාන සති කරන විටදී ඊටමත් ටික වේලාවකින් ආලෝකයක් ඇති කරමින් යම් සමාධි තත්වයක් ඇතිවිය. නමුත් දැන් එය නොවන්නේ මන්දයි පහදා දෙන්න. එනම සතිය මොකද වෙන්නේ? අර ඉස්සර තියෙන විදිහටම ආනාපාන සතිය පාත්තන්න පුළුවන් ද? ඉස්සර තිබුණේ දැන් තියෙනවා කියන එකට දැනුම වැඩි වෙනවද කියන එක ඉස්සර කරගත්තොත් ඔය පේන නිමිති ලකුණු නෙවෙයි අවශ්‍ය කරන්නේ ඒවා පෙනේදී තමන්ගේ ආනාපානේ මත හෝ සමන සතිය දිනුනද කියන එකයි. ඒ නිසා මේක නැති වුණාට කමක් නැහැ. මේක හොයනවා කියන්නේ ඇත්තටම ආනාපානට නිගරු කිරිල්ලක්. ආනාපානට අනදර කිරිල්ලක්. ඒක නිසා මේව අතරමඟදී හම්බෙච්ච දේවල් අපේ ප්‍රධාන අමුත්තා, අපේ ප්‍රධාන ගමන තියෙන ආනාපානයත් එක්ක ඒකත් එක්ක සම්බන්ධතාවය වෙනදා වගේම තියනවාද? නැත්නම් ඒක අඩු වෙලාද කියන එක මම දැනගන්න කැමතියි. එහෙම ඒකට උත්තර දෙන්න කැමති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගත්තර ස්වාමින් වහන්සේ සති නිමිත්ත යනුවෙන් අදහස් කරනු ලබන්නේ ආස්වාසය සහ ප්‍රශ්වාසයද නැතිනම් ආශ්වාස ප්‍රශ්වාස දැනෙන නාසිකාග්‍රය හෝ උඩුතොලටද කියා කරුණාවෙන් අනුකම්පා කර පහදා දෙන්න. ප්‍රපංචයන් භාවනා නොකරන එහෙත් සමාවෙන පරයන්කයෙන් භාවනා නොකරන එහෙත් නිවසේදී සුළු විවේක වේලාවලදී හෝ යම් පහසු වැඩක් කරන විටදී සති නිමිත්තට සිත තබා ගන්නා ආකාරය පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක ඉඳගත් ගමන් තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත තියෙනවා. ඒක නිමිත්තක් කරගන්න පුළුවන්. තමන් ඉන්න ඉරියව්වේ හිත පිහිටනවා නම් හරි. එනදී සතියත් පිටලා සති නිමිත්තක් තියෙනවා. කය. ඊට පස්සේ කය වැඩිම ක්‍රියාශක්තියක් තියෙන තැන ආනාපානේ වශයෙන් වැටෙනවනම් කය වෙනුවට ඊට වඩා පුංචි ඊට වඩා ඒක ඇතුලේ තියෙන ආනාපානය අල්ල ගන්න පුළුවන්. ඒකත් බලබලා ඉන්නකොට ඒක හොඳටම නාසිකාග්‍රේ වැටෙනවනම් කය විනෝඩ ගත්ත ආනාපාන විනෝඩ ගත්ත දේ නියෝජනය කරන හැපෙන තැන උනත් අල්ලන්න පුළුවන්. ඒ නිසා සති නිමිත්තක් කියලා ස්ථිර එකක් නැහැ. එන්නේ එන්නේ එන්නේ එන්නේ නිමිත්තත් වෙනස් වෙනවා. ඉතින් අපේ භාවනාදී අපිට ඕන වෙලා තියෙන්නේ මේ වගේ ස්ථිරසාර දෙයක් අල්ලගන්න. එහෙම දෙයක් ඇත්තේ නැහැ. එහෙම දෙයක් නැති බව පෙන්වන්නයි භාවනා කරන්නේ. මේ අනිත්‍යයි. එහෙම අපි අල්ලවට මොනම දෙයක්වත් හිටින්නේ නැහැ. නමුත් වැඩියෙන්ම හිටගෙන ඉඳගෙන කමින් බොමින් යමින් යමින් ඉන්නකොට වැඩියෙන්ම හිත යන්නේ මොකටද කියලා දන්නවනම් ඒක තමයි සති නිමිත්ත. එහෙම නැතුව මේ කතෝලික මිනිස්සු කුරුසිය ඇඳගෙන ඉන්නා වගේ එතන වෙන කෙනෙක් වෙන සංඥාවක් තියෙනවා වගේ එහෙම ස්ථිර එකක් මේකේ නැහැ. ඒක තියෙනවනම් මේ තති නිමිත්තක් තියෙනවා ඒක අල්ලා ගන්න ඕන කියනවනම් කවදාකවත් අනිත්‍යතාවය තේරෙන්නේ නැහැ. කවදාවත් විපරිණාමයක් තේරෙන්නේ නැහැ. ඒක නිසා ඉඳගෙන ඉන්න වෙලාවෙදී ඉඳගෙන ඉන්න ඉරියව්ව සති නිමිත්ත වෙනවා. ආනාපානේ තේරෙනවා නම් ඒක සති නිමිත්ත වෙනවා. හැපෙන දන වැටෙනවා නම් ඒක සති නිමිත්ත වෙනවා. ක්‍රමයෙන් ඒ නිමිත්තත් විපරිණාමයටපත් වෙන හැටි වෙනස් දෙයක් බවටපත් වෙන බව තේරුම් ගන්න ලෑස්ති නැත්නම් පස්සේ අහු ප්‍රශ්නේ තහනම්. හිටගෙන ඉන්නකොට මොකද්ද සති නිමිත්ත? ඇවිදිනකොට සති නිමිත්ත කියලා තමන්ගේ කායයට ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රකටව වැටහෙන දේ තමයි සති නිමිත්ත වෙන්නේ. ඒක විසුද්ධි මාර්ග අටුවාවේ යථාභාකටං විපස්සනා බිනිවේෂෝ කියලා යමක් ප්‍රකටද එතනින් බැසගන්නේ කියලා තමයි මේකට දෙන පොදු උත්තරය. ගාණේ ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව තුළ ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි හොඳින් සතිය පිහිටුවා ගැනීමට සමත් වූද සමහර අවස්ථාවල කයේ වේදනාවන් ඉස්මතු වූ විට සතිය පිහිටවීම අපහසු බවක් දැනේ. මෙම අපහසුතාවයේ තිබෙද්දී ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි සතිය පවත්වා ගැනීමට උත්සාහ කෙරෙමි. නමුත් වරින් වර කයේ වේදනාවට සිත යොමු වේ. මේ අපහසුතාවයේ මගහරවා ගන්නට ක්‍රමයක් තිබේද? ත්වන් සරණයි. පළවෙනි පියවර දෙකම හරි. පළවෙනි දෙක විතර කරන தত্ত্ব දෙකම හොඳයි. ආනපානේ වර එක හොඳට හිටිනවා. වේදනාවක් නැතුව. දෙවෙනි සැරේ වේදනාව එනවා ඒත් පවත්නවා. තුන්වෙනි සැරේ එනවා වේදනාව ඇවිල්ලා වේදනාව බලවත් වීම නිසා සතිය කැඩෙනවා. ඒ කියන්නේ මේ යෝගාවචරයේ අල්ලගෙන තියෙන ක්‍රමේ හරි. ඉතින් ඔය වේදනාවත් හැමදාම එන්නේ නැහැ. පුළු පුළුවන් වෙලාවට පුළු පුළුවන් ප්‍රමාණයට වේදනාව තියෙද්දි සතිය පවත්වා ඒත් සමහර වෙලාවට Tamanට දරා කියා ගන්න බැරි වේදනාව එනවා. ඒ කියන්නේ අපේ සතිය එච්චර දියුණු නැහැ. ඒ වෙනුවට වේදනාවක් නැති අවස්ථාවල් පාවිච්චි කරන්නේ වේදනාවල් මාරු කරගන්න, කීකරු කරගන්න, ආම්බම් කරගන්න පුළුවන් වෙලා පාවිච්චි කරන්න පාවිච්චි කරලා බඳක තියන්න ඉස්සරහට අර අද කරගන්න බැරි මට්ටමේ වේදනාව පවා ඉස්සරහදී දරා කියා ගන්න පුළුවන් තත්යකට එනවා. මේ නිසා ඒ අරගත්ත මානසිකාර ක්‍රමය හොඳයි. දිගට මේ විදිහට කරගෙන යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස වෙන්කර හඳුනා ගනිමින් සතිය පිටවා ගන්නට සමත් වීමි. සමහර අවස්ථාවල සතිය දුබල වී මනෝරූප පෙනෙන අවස්ථා ඇත. එවිට ඊළඟ ඊළඟ සිත් වලින් එය මනෝරූපයක් බව හඳුනාගෙන නැවත සතිය පිහිටුවමි. එවැනි අවස්ථාවල ත්‍රිලක්ෂණය මෙනෙහි කළ යුතුද නැතිනම් ඒ මනෝරූපයක් බව හඳුනා ගැනීම පමණක් ඇද්ද? නිර්වාණ සරණයි. ඔය වෙලාවට කියන ත්‍රිලක්ෂණයත් මනෝරූපයක් තමයි. තවත් මනෝරූපයක් දාගන්න ඕනේ නම් gederin ගෙනාව මොනවාරි කී කියයි ඉන්න. එහෙම නැත්නම් Tamanට ඇවිල්ලා තියෙන ආනාපාන වෙනුවට මනෝ රූපයක් ඒකට යනවයි කියලා කියන්නේ පාරෙන් පිට ගිහිල්ලා පුළුවන් වෙලාවට ආනාපානේ ගන්නවා මිස මේ පේන මනෝ රූප ගැන නම්මනම් කියලා කතා කරන්න හෝ අනිච්චන් දුක්ඛන් කියන්න ගත හැම එකකෙම කරන්නේ අර මනෝ රූප gedita ගන්න එකයි. ඒවත් පදිංචි කරවගන්න එකයි, ඒව ස්ථිරසාර කරගන්න එකයි, නිමිත්තක් කරගන්න එකයි, අරමුණු කරන එකයි, ඒව පුළුවන් තරම් ගණන් නොගෙන යන එකයි කරන්න ඕනේ. ඒක නිසා ඒවත් එක ඇසුරක් පවත්තන්න එපා. ඒවත් එක දුරදිග ගමනක් යන්න බෑ. යන හැම වෙලාවෙදීම මූල කර්මස්ථානට අපේ මේක කියන විදිහට ආනාපානට නිගරු වීමක් වෙනවා. ආනාපානෙට අනදර කිරීමක් වෙනවා. ඒ නිසා ඒව දැනගෙන ආපහු නැවත ඊටාම කෙටි ක්‍රමයකින් මූල කර්මස්ථානට එන්න පුළුවන් නම් අන්න දක්ෂයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මොහොතේ ජීවත් වීම යනු බෞද්ධ දර්ශනයේ ඉතා ජනප්‍රිය පාඩකයකි. ගිහි ජීවිතයක් ගත කරන අපට මේ මොහොතේ ජීවත් වීම අනුගමනය කළහොත් අපගේ අනාගත ජීවිතය පිළිබඳ අරමුණු ඉෂ්ට කර ගැනීමට ඒ බාධාවක් නොවේද? අප කෙරෙහි අනුකම්පාවෙන් මේ අපට පැහැදිලි කර දෙන්න. දේරුවන් සරණයි. ඔය ඇත්තටම මේ භවයේ ජීවත් වෙනත් මේ මේ ජීවිතය ඉවර කරගන්න පුළුවන්. තව භවයක් ඕනේ නම් මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන වෙනට අනාගතය ගැන හිත හිතා ඉඳ. එතකොට දිගින් දිගට සංසාරේ වැවෙනවා. දීර්ඝ සංසාරයකට වාසනාව ලබනවා. ගිහි වෙනකනත් ඒ මොඩකම කරන්න පුළුවන් පැවිදි වෙලත් කරදෑ. පැවිද්දොත් කරන්නේ ඒ ටික තමයි. අනාගතේ සැලසුම් කරනවා කියන්නේ අලුත් සංසාරයක් පතනවා. ආයෙත් ඉපදියන් ආයෙත් මැරියන් ආයෙත් ලෙඩ වෙයන් ආයෙත් වයසට ඵලයන් කියන සාපේ තමයි තියෙන්නේ. ඉතින් දෙකේ ඕන එකක් කරතයි. කිසිම කෙනෙකුට මේක කරපන් කියලා බුදුජානසයේ කිසිම අණකිරීමක් කරන්නේ නැහැ. වර්තමානයේ හිටියොත් මේ භවෙන් ඉවර කරතයි. අනාගත ඵලයක් හිතනවා කියලා කියන්නේ මේ හැම චිත්තක්ෂණයකම සංසාරයක් පතනවා. ඒක තව තවත් හැත් බැඳි පැති පැති යනවා. ඒ නිසා අමාරුයි. හැබැයි බැවිදුණයි කියලා ලේසි නෑ. ඒ නැත්නම් ගිහිගම මේ පෞල් ජීවිත නොකෑවයි කියලා මේක ලේසි නෑ. කාටවත් අමාරුයි. නමුත් පෞල් කනවා කියන එක විශාල සුදුසුකමක් නෙවෙයි. ඒක මෝඩකමක්. තකතිරුකමක්. ආඩම්බර වෙන්න ගන්නව නෙවෙයි. මේ මේ මේ වර්තමාන ජීවත් වෙන එක පෞල් කෑවත් නැතත් ගෑනු පිරිමි වුණත් පැවිදි උපැවිදුණත් බෞද්ධ බවුණත් අමාරුයි. හැබැයි කෙරුවොත් වාසිය මොකද්ද? මේක ඉවර කරගත හැකි. එහෙම නැත්නම් මේ මොහොතේ ඉන්නතු අනාගතයට යනවා නම් දීර්ඝ සංසාරයකට වාසනාව ලැබෙනවා. දෙකේ ඕන එකක් ගන්න ඕනම කෙනෙකුට ඕනම වෙලාවක අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේකෙදි කෙනෙකුට කෙනෙක් බලපෑමක් කරන්න බෑ. ඥාණය තියෙන එකන තමන්ට පුළුවන් ප්‍රමාණයට ඒ අනාගතයේ දෝණ කරන්නේ වර්තමාන ඉවර කරනවද කියන එක විනිශ්චය කරගන්න එකයි තියෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම ගැනීම හා හෙලීම දැනගෙන සිටීමට උත්සාහ කළද එය නාසිකාග්‍රයේ හෝ උඩුතොලේ වදින බව නොදැනේ. නමුත් සිතින් මවාගෙන එහි සිත රඳවා ගැනීමත් ආශ්වාස ප්‍රශ්වාස දැකීමට උත්සාහ කරමි. එය නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන්න. භාවනා කිරීමේදී සිත බාහිර ශබ්දවලට නොගියද සිත ඇතුළෙන්ම එන සිතුවිලි හා පැටලී යයි. නැවත භාවනා ආරමුණට වරන් ඇතුළේ හුස්මට සිත ආවිත වෙනත් සිතුවිලි වල ගොස් සිටි බව දැනගත්තද නැවත නැවතද එයම සිදුවේ. මේ වළක්වා ගන්නේ කෙසේදයි කරුණාකර පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ භාවනා උපදේශ පන්තියේ කියලා තියෙනවා ආනාපානෙට ඉක්මන් වෙන්න එපා ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පවත්තන්නේ කියලා. එතකොට ඉඳගෙන ඉන්න ඉරියව්වේ ආනාපාන හොයනවා වගේ හැපෙන තැනක් ආශ්වාස ප්‍රශ්වාස දෙකක වෙනසක් මොකුත් නැහෙනේ. ඒ නිසා මේ උපදේශයේ නැහිච්ච හෝ ඇහිලා තේරුම් නැතුව හෝ ඇහිලා තේරුම් ගැටුවට ගණන් නොගැනීම නිසා වෙච්ච කරදරයක් මේ තියෙන්නේ. මුලින්ම තියෙන හොඳට පටල වාඩි වෙලා හොඳට සහැළු වාඩි වෙලා ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගියා නම් ඔය ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. ඊට පස්සේ එන දේනේ බලන්නේ නැති දේට කනගාටු වෙන එක නෙවෙයිනේ. මේකෙදි ඉඳගෙන තියෙන්නෙම ආනපනෙ දකින්න ලැබේවා කියලා. ඉතින් සමහරකට ආනපනෙ සමහරකට අරමුණු වෙන්නේ නැහැ. එහෙම කෙනෙක්ගේ දැන් මේ ඉබ්බෙක් තටු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න හම්බ වෙන්නේ නැහැ. ආවිකට අංග ලැබේවා කියවට ප්‍රාර්ථනා කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මට අන් තියනවා කියලා හිතන අන්දියා බලන හිටියොත් ඉතින් උට යහව වෙනුවට හරකයි කියලා කියයි. මේ නැති දේවල් බලාපොරොත්තු වෙන එක තමයි සංසාරේ කියන්නේ. ඉතින් මේ භාවනා කරන ටිකේවත් ඒ නැති දේවල් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ ඇති දේ ඇති හැටියට බැලීම පුරුදු කරනවා කියන එක ඉතාමත්ම දුෂ්කරයි. මේ ගිහි පැවිදි ભેද නෙවෙයි කාටවත් බෑ. මොකද අපි හැම වෙලාවෙම හීනෙක ඉන්නේ. මේ ලැබිච්ච දේට නොදකින්න පතන් කියාගෙන ලැබෙන්න තියෙන දේට දිව දික් කරගෙන ඉන්න જાතියක්. මනුෂ්‍යය කියලා කියන්නේ. ඉතින් බුදුසෙනස කියන්නේ මේ ලැබිච්ච දේ දිහා 100%ක් සතුටින් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැන හිත ගියා නම් ඒ හිත අනිවාර්යයෙන්ම හොඳ තැනකට යොමු කරනවා. ඉතින් එහෙම නැතුව ලැබෙන්නේ ඉස්ලාන පාන දිහා බලන ඒක පෙන්නේ නැති නිසා හිතින්ම වාගෙන කටයුතු කරනවා කියලා කියන්නේ බීමත් ගතියක්, හැබ්බැහියක්, එහෙම නැත්නම් මතියක්, මතයක්, පමාදයක්. ඒ නිසා මම නැවතත් මතක් කරනවා කරුණාවෙන් මූලික උපදේශ පන්ති තියෙන ඉස්ලාම වාඩි වෙලා සුවසේ වාඩි වෙලා සමබරව වාඩි වෙලා සමමිතිකව වාඩි වෙලා ලිහිච්ඡ සූරෙන් වාඩි වෙලා අන්නේ ලිහිච්ඡ ගතියට හිත යොදාන ඉඳලා බලන්න මේ ප්‍රශ්න සියල්ලටම උත්තරය එතන තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදී සිටන විට තරමක් වේගයෙන් ගමන් කරන විට සයිකලයක රෝද කැරකෙන්නාසේ කකුල් දෙක මාරුවෙන් මාරුවට එසවෙන තැවෙන ලෙස ඉබේම ක්‍රියා කරනු වැටහේ. නමුත් සෙමෙන් සක්මන් කරන විට මේ එසවීම, තැබීම සියල්ලම චේතනාවන් අනුව සිදුවන බව වැටහේ. මෙයින් වටහා ගත යුතු ධර්මතාවේ නම් ප්‍රාත්ම වේගයක් බවද ඔබ වහන්සේගේ අදහස් දැනගැනීමට කැමැතිමි. ස්තුතියි. මේ දෙකම කරලා බලන්න දෙකම ප්‍රත්‍යක්ෂ වෙන්නේ හිතලුවක් ගන්න එපා හිතූදයක් නෙවෙයි එමීට කරනකොට කොහොමද Tamanට වැටෙන්නේ ඒ කටයුත්තම හයියෙන් වෙනකොට කොහොමද වැටෙන්නේ කියලා බලන මිසක් ප්‍රත්‍යක්ෂේ නම් වැටෙන්නේ ඇති හැටිය නම් වැටෙන්නේ කොයි එකත් එකක් කොයි එකේදීත් ධර්මතාවයක් පෙන්වනවා අපි අපේක්ෂා කරන ධර්මතාවය නෙවෙයි අපිට තියෙන පෙන්වන ධර්මතාවය මොකද්ද කියලා ඇති හැටිය දැන ගැනීම ඒ නිසා සක්මනේ විදිහට හදනකොට ඔయిత වැඩි තව ක්‍රම ඔయిత වැඩි වෙන ආකාර රාශියක් තියෙනවා දෙකක් විතරයි තව කරනකොට තව තව ලැබෙයි හැම එකක්ම භාවනාවට ලැබෙන අනුග්‍රහයක් වශයෙන් සලකලා හිතාමතා කරන්නේ නැතුව වෙත පැමිණෙන ඉදිරිපත් වෙන දේත් අනුව බලාන යන එක තමයි උඟක්ම දක්ෂ ක්‍රමය. ගාණේ පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් අනුව මා ආනාපාන සතිය වඩාගෙන යද්දී හුස්ම රැල්ල සිහින් වේගන ගොස් මට හුස්ම වැටෙනවාද නැද්ද යන්න පැහැදිලිව තේරුම් ගැනීමට අපහසු තත්යකටපත් වේ. ඒ වන විට මා ආරම්භයේදී ආනාපාන නිමිත්ත වශයෙන් මා තෝරාගෙන තිබූ නාසිකාග්‍රයේ හුස්ම රැල්ල වදිනවාද නැද්ද තේරුම් ගැනීමට අපහසු තත්යකටපත් වේ. මේ අවස්ථාවේදී මා කළ යුත්තේ කුමක්ද ඒ කරුණාවෙන් පහදා දෙන්න. තිරුවන් සරණයි. මේක ඇත්තටම එක සැරේ නෑ මෙහෙම කියන්න පුළුවන් මේක ඉස්සල්ලාම් වතාවට නම් යම් කෙනෙකුගේ ජීවිතේ වෙන්නේ ඒක වැදගත් අවස්ථාවක් ඒ වගේම මේක ටිකක් කලකොල ගතියක් අන්දමන්ද ගතියක් එනවා ඒක ස්වභාවිකයි ඒ නමුත් Taman දන්නවනම් මේක මේ සීලක ඉඳලා ප්‍රතිපදාවක ඉඳලා අරමුණක හිත පැවැත්වීමෙන් ආපු දෙයක් කියලා බය වෙන්න දෙයක් නැහැ. තමන්ට තියෙන්නේ ඒ සීල කඩා ගන්න නැතුව, ඒ ප්‍රතිපදාව කඩා ගන්න නැතුව, ඒ සත්‍ය කඩා ගන්න නැතුව නැවත නැවත පෙන්වන්න. පෙන්නගෙන යනකොට තමන්ට තේරෙයි මේ ගොරෝසුර තියෙන ආනාපානේ වෙන දෙයක් බාටපත් වෙනවා. එක්ක සියුම් වෙනවා, එක්ක නොදෙනී යනවා. ආන්නේ යනකොට වෙන දේ අස්පනා පිට එහෙම නැත්නම් අතරගත්ත නෙල්ලි ගෙඩියක් වගේ දුර පැහැදිලිව වෙන්න පටන් අරගත්තොත් Tamanට තේරෙයි මේ දැනට නතරුණා වගේ තිබුණට තවත් හොඳින් බැලුවොත් මේකේ තාම හොල්මන තියෙනවා. තාම තාම ලේසේ තියෙනවා. තාමත් මාත්‍රාව තියෙනවා. තව තවත් ගැඹුරට යන්න යන්න සතිය ගැඹුරු වෙනවා. තව තවත් ගැඹුරට යන්න යන්න භවනා හුරු වෙනවා. ඒ නිසා මේ දැනුමුතුකමෙන් කරලා ඒ දැනුමුතුකමේ කෙලවර තියෙනවනේ. මේ සියුම් භාවය මේක එච්චරම තාම සියුම් වෙලා නෙවෙයි මේ හැංගිලා තියෙන හිත මේ තියෙන හිත සියුම් වෙලා නමුත් මම හොඳ සියුම් තත්වකින් ආවා දෙන්න නැතුව භාවනා තාලෙන්තු කරන්න ඕන කියලා ගියොත් ගැඹුරකට ගොබේට ඇතුළට බහින්න පටන් ගන්නවා. ඒක තමයි භාවනා තියෙන හොඳම ඕජා කොටස, රස කොටස. ඒකට ලෑස්තිලා යන්න සමහරට පැය මදි වෙන්න ඉඩ තියෙන සමහර අයට එහෙම වුණොත් එහෙම පොඩ්ඩක් වැඩි වෙලා ඉඳලා හරි ඒ ගැඹුරට පුළුවන් තරම් ලෑස්තිලා යන එක තමයි ඉස්සලා ඉස්සලා දැකපු කෙනෙක් භාවනා හසුරුවා ගත යුතු ආකාරය. පින්වත් කාර්නික ස්වාමීන් වහන්සේ මම මීට පෙර කීප වතාවක් ඔබ වහන්සේගේ උපදෙස් ලබාගෙන මෙහි භාවනා කළෙමි. ස්වාමීන් වහන්සේ බොහෝ කලක සිට මා ආනාපාන සති භාවනාව කරන විට මාගේ හුස්ම රැල්ල ඉතාමත් සියුම් වේ. භාවනාව ආරම්භා විනාඩි දෙකකින් පමණ එසේ සියුම් හුස්ම රැල්ල දැනේ. ඒ ගමන් ශරීරයේ දැවිලි කම්පන හිසේ බරගතිය මස්මිඩු පෙරලීම වැනි දේ දැනේ. එවිට එය සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරකම් නිසා සිදුවේ යයි මෙනෙහි කර නැවත හුස්ම රැල්ලට රැල්ල කෙරෙහි සතිය පවත්වමි. එයින් ඉදිරියට යාමට ඔබ වහන්සේගෙන් පිළිතුරක් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පතමි. මේ කරන දේම තව ඉස්සරහට යනකොට ওই ඊගාට මොකද කරන්න ඕන කියන සැකේ නැතිලා යනවා. තාම තියෙන්නේ මන්දිකම මේ වෙච්ච දේ පදන් වෙලා මදිකම, වෙච්ච දේ සිද්ධ වෙලා මදිකම හොඳට කරන්න කරනකොට මං ඊගාවට මොකද්ද කරන්න ඕන කියන සැකේ ඒක හරිම නාස්තික සැකයක්. ඕක නැතිලා යනවා. දැන් මේටි හරියෙන් කියන්න තියෙන්නේ මේ තව පුරුදු කරලා තියෙනවා මදි. තව ටිකක් මේක සිද්ධ වෙන්න ඕනේ, භාවිත වෙන්න ඕනේ. එතකොට Tamanටම තේරෙන්න පටන් අරගනි. ඔය සැකේ තියෙන තාක්කල් භාවනාව හරි ගිහිල්ලා නැහැ. සැකේ ඉවර වෙනකන් ඔය පාරෙම අනේකයි කරන්නේ. ගර්ථ ස්වාමින් වහන්සේ භාවනා කරන අතරතුරදී ශරීරයට දැඩි වේදනාවක් වරණ ඇතුලේ කකුල් අතපය රිදුම් ආදී දැනෙන විට භාවනාවට සතිය පිහිටුවා ගැනීමේ අපහසුතාව මතුවේ. ශරීරයේ පහසුවෙන් නොමැති පහසුවෙන් නොමැති බැවින් කය දැන් මෙතන යන්න වැඩිමඩට අපහසු වේ. මෙවැනි අවස්ථාවලදී සිදු කළ යුත්තේ කුමක්දයි මා ක්‍රියානුකම්පාවෙන් පහදා දෙනු මැනවේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ හා තෙරුවන් සරණයි. නෑ ඇත්තටම ආනාපානෙ හිත තිබ්බොත් ආනාපානෙ හිත තියෙනකොට හිත පිට යන්න ඉඩ තියෙනවා. ශරීරයේ අපහසුතාවයකින් පටන් ගන්නකොට පහසු වෙන ඉඳගන්නේ. අපහසුතාවයකට ටික වෙලාවක්පත් වෙලා වේදනාවට ආවොත් පිට ඵලයන් කිව්වත් හිත පිට යන්නේ නැහැ. සතිය හොඳට පිටනවා. ඒ නිසා මේ හරියට නිරීක්ෂණය කළා නෙවෙයි කියන්නේ. වේදනාවක් ආවොත් හිත පිට යන්නේ නැහැ. පහසුවෙන් ඉන්නකොට නම් හිත පිට යනවා. ඒ නිසා සතියට වඩා කිට්ටුයි සතියට වඩා අත්‍යන්තයි වේදනාව. විශේෂම දුක් වේදනාව ආවට පස්සේ ඵලයන් කිව්වත් යන්නේ නැහැ. එතකොට හොඳ සතියක් තියෙනවා. එලෙව්වත් යන්නේ නැති සතියක් තියෙනවා. ඒ නිසා එහෙම වෙලාවට සතිය පිටවන්න බෑ කියලා කියනවනම් සතිය තේරුම් අරගෙන නැතුව කියලා තියෙනවා. ඒ වගේම වේදනා වගේ දේවල් තියෙනකොට භාවනාවට අරමුණට හිත ගන්න බෑ කියලා කියන්නේ ඒ වේදනාව අරමුණු කරන්න දහරි දන්නේ නැහැ. එන බාධාව අරමුණු කරන හැටි දන්නේ නැහැ. අර නැති වෙච්ච ආනාපානෙටම පශ්චාත්තාප වෙන එක. නැත්නම් ආනාපාන චිති සද්දයක් ආවොත් ඒ සද්ද නම් ප්‍රසිද්ධ. දැන් මම ඉන්නේ සද්ද කියලා දැනගන්න එක සතිය තමයි. ඒක තමයි ඇත්තටම හොඳ ශක්තිමත් සෙල්ලක්කාර සතියක් කියලා කියන්නේ. ඒ නිසා මේ හැම දෙයක්ම වෙන්නේ භාවනා දියුණු කරන්න මිස බාධා කරන්න නෙමෙයි හැබැයි බුබ්බඩ මනස කම්මැලි මනස පිටපයින් පණිස මනස නිදහතර කරන්න හොයන මනස මේ සියල්ලක්ම නිදහතර කරන්න කරගන්න. ඒවට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා කුසීත වස්තු කියලා. කම්මැලි වෙන්න හේතු කරගන්න. නමුත් මේවා විරිය ආරම්භ වස්තු. මේක එනකොට තව තවත් විරිය වැඩි යුතු යෝගාවචරය. නමුත් යෝගාවචරය කන බින්දක් ගන්නවා. ආනපාන සති කරනකොට සද්ද වුණොත් බෑ. වේදනාවක් આવොත් බෑ. ශබ්දයක් આવොත් බෑ කියලා. ඉතින් බෑ කියන මනුස්සයර කොහොමදක්වත් බෑ. නමුත් ඒ දැන් මගේ ආනපාන හිතන දැන් තියෙන සද්දක දැන් මගේ ආනපාන හිතර දැන් තියෙන වේදනාවක දැන් මගේ මූල කර්මත්තාය නැහැ තියෙන හිතවිල්ල කියලා දන්නවනම් ඒ විදිහට අරමුණු කස්තිරං ගහද්දී පද මාරු කරද්දී මාරු වෙන මාරු වෙන පදේ මේකේ කියලා දාන එක බොහොම දක්ෂ සතියක්. වේදනාව විදින සුවිශේෂත්වය තමයි වේදනාවක් આવොත් හිත ඵලයන් කිව්වත් යන්නේ. නිසා හොඳට මේ වෙලාවට සතියෙම ඉඳලා ඔන්න වේදනාව ආවට පස්සේ සතිය අඛණ්ඩව දිගට පවතින මෙහෙමයි කියලා කිව්වොත් මේ විදිහට රචනෙ ලියන්නේ නැහැ. මේ කුසීත වස්තු ඉස්තර කරන රචනාවක් ලියන හැටි. විද්‍යාරම්භ වස්තු ඉස්තර කරන ওই රචනෙම ලිව්වොත් සම්පූර්ණ වෙනසට ලියන්නේ. මේ දවස් 6 7 ඇතුළතම එවැනි විදියට විද්‍යාරම්භ වස්තු වලින් රචනෙ ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කටතර ස්වාමින් වහන්සේ භාවනාවට සිත එකලස් කිරීමට අපහසුය නොඑක් සිතුවිලි සිතට බාධා ඇති කරනවා. මුලින් සිත සංසුන් කරගත යුත්තේ කෙසේදයි පහදා දුන මැනවිය. ඒක නිසා පරියන්ගේ බැන්නම් සක්මන්ට ගිහිල්ලා බලන්න දෙකෙන් කොයි එකේද හිත කීකරු වෙන්නේ කියලා. ඉතින් අපි හිතුවට මේ ශාලාවේ ඉන්න කිසිම කෙනෙකුගේ හිත කීකරු නැහැ. දැන් මේ ලියන එක නම් හිතන්නේ මට විතරයි කීකරු නැත්තේ. මට විතරයි හිතවිලි තියෙන්නේ. මට විතරයි අපහසුර තියෙන්නේ කියලා. ඉතින් මේ හිත හිතවිලි කීකරු නැති එක තමයි අනාත්ම ලක්ෂණ වශයෙන් බුදුහාමර කියන්නේ උඹට ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඔබට පාලනය කරන්න බෑ. මේක වශයේ පවත්වන්න බෑ කියලා. ඉතින් මෙච්චර ලස්සනට පෙන්නද්දි කියනවා භාවනාව කැඩලා කියලා. මට මගේ හිතවත් මට ඕන විදිහට පවතින්නේ නැහැ. ඒක වෙනම න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. ඉතින් මේක භාවනා කැඩුමක් කියලා ගණන් ගන්නවා නම් කොහොමද අනිච්චන් දුක්ඛං අනත්තං තේරුම් ගන්න? මේ තියෙද්දිත් මම මැරෙන්නේ නැහෙනේ. අතපය කැඩෙන්නේ නැහෙනේ. මගේ අතින් අකුසලයක් වෙන්නේ නැහෙනේ. මම මේ තියෙද්දිත් මේක දිගට පවත්වන්න ගියොත් අපිට තේරෙන්න පටන් අරගනි. ඒ හිතවිලි තිබුණයි කියලා ප්‍රශ්නයක් නෑ. තියෙන බවක් දාන්නවා. හිතවිලි ආණ්ඩුමට්ටු කරන්න බැරි බවක් දාන්නවා. වශයෙන් පවත්වන්න බැරි බවක් දාන්නවා කියන එක තමයි අපි මේ අවබෝධ කරගන්න හදන, සාක්ෂාත් කරගන්න හදන ධර්මය. ඉතින් ඒක කරදරයක් කරගත්තොත් ඒක හිත කනවරහටුවක් කරගත්තොත් ඒක කන බින්දමක් කරගත්තොත් යෝගාවචරකමට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න භාවනා කරන මනස විතරයි දන්නේ මේ හිතවිලි නන්නත්තරයි. මේ හිතවිලි කවදාකවත් මට ඕන විදිහට පවතින්නේ නැහැ. ඒක කවදාකවත් මගේ න්‍යාය පත්‍රයට නෙවෙයි වැඩ කරන්නේ. හිතවිලි න්‍යාය පත්‍රය එකයි කාමේ. මේ අන්තරේ හරහා ಜಾතිය බෝ කරන එක විතරයි. හිතවිලි වල වෙන මොනම න්‍යාය පත්‍රයක්වත් නැහැ. ඊට අමතරව තියෙනවා නම් තියෙන අරසාව. පරිණාමය ආවේ ඔන්න මූල ධර්ම දෙක දිගේ. ඉතින් එහෙව් හිතවිල්ලක් දැකලා හිතු කියන තරම් හිතු කියන්න බෑනේ. ඒක තමයි බුදුහාමරෝ කියන්නේ. ඉතින් මේකත් එක්ක ඉන්න බලන්න. හිතියොත් ධර්මය අවබෝධ වෙනවා. මේක මගේ දුර්ලභමක් මට විතරක් ආපු එකක් කියලා හිතුවොත් ඉතින් ඒ කියන්නේ මේ ධර්මයේ යථාර්ථයක් අවබෝධ කරගන්න නැතුව මේ ප්‍රතිපදාවක් කරන්න හදනවා. එතකොට වෙන්නේ මේ පටලැවිල්ලක් වෙන්නේ. ඒ නිසා මේක තේරුම් අරගන්න මේ පාලනය කරගන්න බැරි తত্ত্বය හිතවිලි මාර්ගයෙන් පෙන්වන බවක් ඒත් මට බලතැගෙන්නේ. අතපය කැඩෙන්නේ නැහැ නේ, මැරෙන්නේ නැහැ නේ. ප්‍රතිපදාවේ නේ ඉන්නේ. සීල කැඩෙන්නේ නැහැ. බලන්න ඉන්නකොට ඉන්නකොට ඊටු ටික Tamanට ඕන විදිහට සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු තියන්න පුළුවන්. ගතතර ස්වාමින් වහන්සේ ආනාපාන සතිය තුළින් සිත පහන් වී සිත තැන්පත් වේ. ඉන්පසු හුස්ම නොදැනී සැහැල්ලු භාවයක් දැනේ. ඉන් ඔබට සතිය පිහිටවමින් වැඩි වේලාවක් භාවනාවේ යෙදෙමින් සිටියේදී විදර්ශනාවද වැඩි. ඒ සමත භාවනාවට හානියක් වේ. සමතේ සිටියේදී සමත හේම සිටිය යුතුයද? විදර්ශනා ඉදිරියට ආවිත කුමක් කළ යුතුද? ස්වාමින් වහන්සේ මේ මාහට පැහැදිලි කර දෙන්න. මා සතියෙන් සිටියදීමයි විදර්ශනාවට යවෙන්නේ. මේ මාවාගෙන කරන දෙයක් නොවේ. සමහර සමහර විදර්ශනාවට වැටෙන්නට බැටෙන එක වැරදි කියනවා. මේ තෝරා දෙනමින් කාණක ඉල්ලා සිටිමි. නිර්වන් සරණයි. මේ විදර්ශනා කියලා අදහස් කරන්නේ මොකද්ද කියන එක කිව්වනම් මට හිතන තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. අපි මේ කිසිම අඳුරලා දීපු අදහසක් නෙවෙයි මේ. නිසා මේ ප්‍රශ්න කරු මේ මගේ හිත විදර්ශනාට වැටෙනවා කියන එකෙන් අදහස් කරන්නේ නැත්නම් අත්දකින්නේ අත්විඳින්නේ මොකද්ද කියලා කියනවනම් මට පුළුවන් මගේ අදහස් ප්‍රකාශ කරන්න. නැත්නම් කියන දේ ලියලා තියෙන දේ තේරෙන්නේ නැහැ. මෙතනින් සමථය කියලා අදහස් කරන්නේ මොකද්ද? විදර්ශනාව ගැන අදහස් කරන්නේ මොකද්ද කියලා නිර්වචනයක් මම බලාපොරොත්තු වෙනවා. එහෙම වැදගත් නැත්නම් ප්‍රශ්නේ අපි යනවා ඊගා ප්‍රශ්න. ගර්සාමන් වාස දිගටම භාවනාව කරගෙන යනකොට හුස්ම රැල්ල රවුමට වගේ යනවා. සමහර වෙලාවට මුළු ඇඟේම වගේ හුස්ම ගන්නවා දැනෙනවා. සමහර විට ඔළුවේ නාඩි වැටෙනවා දැනෙනවා. ඒ වැරදි භාවනා ක්‍රමයක්ද කියලා කරුණාවෙන් පහදා දෙන්න. මම නිතරම භාවනා කරනවා. ඊතර සිටියත් පැයක් පමණ භාවනා කරනවා. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. මේ කියන පොඩි පොඩි වෙනස්කම් තියේදී තමන්ට මූල කර්මස්ථානියත් එක්ක ඉන්න පුළුවන්කම වැඩි වෙනවනම් භාවනා දියුණු වෙනවා. මේ පොඩි පොඩි කරදර නිසා මට සතිය දානපාන සතිය පැවැත්වීම දුර්වල වෙනවනම් බාහන කැඩෙනවා. ඒ නිසා බලන්න මේවා තියෙන බව හැබෑව. පෙර නොතිබිච්ච දේවල් නෙවෙයි පෙර තිබුණා දන්නේ නැහැ දැන් දන්නවා. ඒ දන්න අතර වාරයේම Tamanට ආනාපානයේ හිත දිගට පවතිනවනම් දිනු. ඉතින් ඒ කොටස මේ ප්‍රකාශය නැති නිසා මං ඉල්ලා හිටිනවා Taman මේක අදිෂ්ඨාන හිතාගන්න මේ අර මේ නලියන කම්පන චංචල ගතියදී තහනපනේ නැත්තම් සතිය අඛණ්ඩව පවතිනවනම් දිනු. ඒ නිසා කැඩුනන කනගාටු වුණා නම් පශ්චාත්තාප වුණා නම් ඒක තමයි භාවනා කැඩුනා කියන්නේ. එහෙම කඩා ගන්න නැතුව පුළුවන් තරම් මේ පුංචි පුංචි අතුරු ආන්තර අධීදී සතිය පැවැත්වීම හරහා තමයි බාධා දිවීමේ තරඟයක් ජය ගන්න උත්සාහ කරන තරඟකරුවෙක් බාධකවලට බැන ලැබයක් නැහැනේ. මේ තරඟේ තියෙන්නේ බාධක දිවීමක්. ඉතින් අනිත් එක නත චෝදනා කරන වෙලාවේ දිනනවා. තමන්න දෙන්නේ බාධක හරහා යන්නේකයි. ගරු ස්වාමීන් වහන්සේ සමහර දිනවල නින්දේදී පපුව වේගෙන් ගැසී නැගිටිනවා. දවල් වූ දවල් වූ වේදනාබර හෝ තරහා ගිය සිදුවීමක් හීනෙන් පෙනී දැන් මතකයට නොයන හීනයක් පෙනී වේගෙන් පපුව ගැස්සී නැගිටී. මේ කරදරයකි. උපදේශයක් නැත්නම් ලබා දෙන්න ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. කැවුත්ත ගලවලා දැම්මම ඒක රවක තියෙනකන් කරදරයි. තියෙනකන් සැලෙනවා. දවල්ට සැලෙනවා රැට සැලෙනවා. අපිට තරහා යන්න එපා නැත්නම් හරිනේ ජීවිතේ තරහා යන්න පුළුවන් තරම්. ඒ ආශා කරන්න පුළුවන් තරම්. ඒක ලෝක ඇහෙන ටික ගලවලා දාන්න. නැත්නම් හරියමාරි මේ පණ තියෙනකන් ගැහෙනවා. ඔක විනාඩියට 70 සැරයක් විතර ගැහෙනවා. ඔක 72 වෙච්ච ගමන් තේරෙන්න පටන් ගන්නවා ගැහෙනවා ගැහෙනවා. ඉතින් ඒ නිසා ඔපරේෂන් එකක් කරගන්න හැබැයි තියෙන පිටින් හાર્ට් එක හයි කරතයි. අයන් නාට්‍යයක් හයි කරලා ඕක ගලවලා දැම්මට පස්සේ සැලෙන්නේ නැහැ. ජීවිතේ මේ මොන එක සෛලයක් තිබොත් ඇති සැලෙනවා. හැම සැලීමක්ම දුකක්. හැම සැලීමක්ම කෙලෙසයක්. ආනන්ද සප්පයි සූත්‍රයේ සරුවචන්සේ පෙන්නනවා. සැලෙන ලෙලෙන හැම දෙයක්ම තියෙන්නේ චපලකමක්. බයක්, කෙලෙසයක්. ජීස ජීවිතය කියන්නේ බයක්, දුකක්, කෙලෙසයක්. ඒකේ ප්‍රධානම ඉන්ද්‍රිය තමයි හෘද වස්තු. ඉතින් ඒක සැලෙනවා. ඒක තමයි වැඩියෙන්ම සැලෙන්නේ. ඉතින් අපිට ඕනේ ජීවිතේ ඕනේ සැලෙනකම නැතුව. ඒක නිකන් ඉන්නවා වතුර ටිකක් මට දීපන් තෙත ගතිය නැතුව කිය. කවුද වතුර දෙන්න පුළුවන් තෙත ගතිය නැතුව. නැත්නම් මට ගින්දර ටිකක් දීපන් රසණිය නැතිය. සීතල ගින්දර ටිකක් වල දෙන්න කිය. මේ ජීවිතේ කිසිම චිත්තක්ෂණයක කිසිම එක තුලකවත් සැපක් කියන එකක් නැහැ. අපිට ඕන කරලා තියෙන ජීවිතේ දෙන්නේ සැලෙන ලෙලෙන ගති නැතුව. අමාරු. ඉරියක් අමාරු. කරනවා නම් කරන දේ අර්ධේ වස්තු කල් වල දාන එක තමයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ භාවනා ජීවිතයේ ලබා ඇති කටුක අත්දැකීම් එකක් හෝ අපට කියන්නේ නම් අපට ඒ විශාල ධෛර්යයක් වෙනවා නිසායි. උගාසයට නිරෝගී සුවය. මේ ප්‍රශ්න අහන එක තමයි කට්ටුකම අත්දැකීම. ඒක ඔයගොල්ලොත් එක්ක වෙන්නේ නිසා ඔයගොල්ලෝ දන්නවා. මම කියන දැන්න මේව නා භාවනා කරනවා හරිසෝ. ඔක්කොමලා හිතන මේ ප්‍රශ්න අහපෝ උත්තර දීපුවා අපි දිනයි කියලා. නැත්නම් මේ ස්වාමීන් වහන්සේ ඔක්කොම දන්නවයි කියලා. මන්ට තියෙන එකම කරදරේ මේ මූලික උපදේශ පරන් නැතුව මේ ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න විසඳ ගන්න හදනවා මේ ලැබිච්ච දවසයි. අමතක කළ යුතු සියලු ප්‍රශ්න මෙතෙන්දී අදිනවා. අපි මෙතෙන් ආවේ හිත විවේක කරගන්න. අපි කරන්නේ මොකද? ප්‍රශ්න ගෙනත් ආවේ. ඒසක් අද්දාකවත් විවේක ගන්න බෑ. ඔක තමයි කට්ටුකම අත්දැකීම. වැඩියක් පිරිසක් එක භාවනා කරනකොට වැඩියෙන් කරදරයි. ඒක ඔක්කොම හිතන මේ ප්‍රශ්න වලට උත්තර දීමේ ඔක්කොම හරියයි. මම මොනවක්වත් විඳින්න හොඳ නෑ. මම මොනවක්වත් කරන්න හොඳ නෑ. මට ඔක්කොම අවන්සලලා මැස්ස ඉරවලා මధుරෝ ඉරවලා සද්ද නැතුව මට හදලා දෙයි කියලා. එනිසා මේ කටුක වේදනාව කොටසක් ඕගොල්ලත් විඳින නිසා මට කියන්න දෙයක් නැහැ. අහන්නේ ඔක්කොම බැරිකමටනේ. ඒකත් කටුගයිනේ. මම දන්නවා මම දෙන උත්තරේ මොකක්වත් වැඩක් වෙන්නේ නැහැ. මම කියන්නේ ඔය දේ දිගට කරගෙන යන්න. එච්චරයි. මොන ඔය ඔය කියන මොන දේවත් මැරෙන්නේ නැහැ. මොන දේකටවත් අතපය කැඩෙන්නේ නැහැ. ඊට වඩා අතපය ගන්න දේවල් ඕගොල්ලෝ කරලා තිනවා විඳලා තිනවා. ඒකටක කෙන්දිරි ගාලත් මේ නිවන් යනකොට තමයි සියල්ල අංග සම්පූර්ණව ඉල්ලන්නේ. කාන්තාවක් දරුවෙක් වදනකොට තියෙන වේදනාව කාන්තාවට කියලා දෙන්න පුළුවන්ද? කිඳිරි ගන්නවද අපට පිරිමින්ද ඇහෙන්න? කිඳිරි ගන්නවත් නැහැ. ඒක පිළිබඳ ලැජ්ජාවක් තියනවද? නැත්නම් නිවන් දකින්න ගියා මැස්සෙක් ඇහුවොත් ඇයි කියලා. කුලකක් ආවොත් ඇයි කියලා. ওই දෙවිය කටුක වුණාද? කටුක වුණාට ඒක අමුම විහිළුවක්. ලෝකේ තියෙන ලොකුම විහිළුවක්. ඉතින් ඒක ඉතින් කොටසක්ම විහිළුවකටත් ගන්නවා. කොටසක් අටක පැත්තටත් තියෙනවා. ඒ නිසා මම විස්තර කරන්න ඕනේ ඒකේ 150ක් කොටස්කාරය වෙන කට්ටියමයි මගෙන් අහන්නේ මොකද්ද කටුවක් දැකීම කියලා. මම කරන්නේ මූණට කණ්ණාඩි අල්ලන එක විතරයි. ඒක තේරුම් ගන්න කියලා මම කියනවා. ගරු ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය මම ආනාපාන සති භාවනාව කරගෙන යන අතර අතරතුර හුස්ම සියුම් වේගන යන ආකාරය දැක්කෙමි. මනදී මේට නොපුරුදු බැවින් භාවනාව කැඩුණද පසුව දිගටම භාවනාව කරගෙන ගියෙමි. දැනට මාසයකට පමණ පෙර ආනාපාන සතිය කරගෙන යන අතරතුර හුස්ම සියුම් වී ගිය අතර කන් දෙක අගුල් වැටි මුළු ගතම වෙවුලන්නට විය. මෙවිට දැස් හැරීමට හෝ නැගිටීමට උත්සාහ ගත්තද එය නොහැකි විය. පසුව ආයාසයෙන් දැස් ඇරි විට එම සියල්ල නතර විය. ඉන්පසු සිත භාවනාවේ යෙදෙන විට හුස්ම සියුම් වූ විට මෙන්ම ඉන් පෙරද මෙම தত্ত্বය ඇතිවන අතර ස්වල්ප වේලාවකින් නැවත ආනාපාන සතියට සිත යයි. මෙලෙස දිගටම මම මෙම தত্ত্বයන් ආනාපාන සතියෙන් සිදුවේ. මේ නිවැරදිද? කාර්මික පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේක තමයි ඉස්සලත් කිව්වේ ඉස්සලහම මේ වගේ හොඳ අත්දැකීමක් එනකොට සහලවනවා, බය වෙනවා, චකිත වෙනවා, ඒව කෝකෙත් තියෙනවා. ඒකටයි අපි සීලයක පිළිලා බුදුන් සරණ ගිහිලා මේ වැඩ කරන්නේ. නමුත් ඒ ධෛර්යයක් තියෙන කෙනා ඒක දෙවනේ හැරි තුන් සැරේ කරනකොට ඒ තියෙන හුඟස් බය අයින් වෙලා, කෝල ගතිය අයින් වෙලා, කෝඩු ගතිය අයින් වෙලා Tamandම තේරෙනවා. නමුත් අවසාන කරලා තියෙනවා මේ හරිද වැරදි කියලා දැන් ප්‍රශ්නයක් අහනවා. ඉතින් Tamandට තිබුණ දුෂ්කරතා අඩු වුණා නම්, Taman ළඟ තිබුණ අසහන ගතිය අඩු වුණා නම්, Taman ළඟ තියෙන ආතති ගතිය අඩු වුණා නම්, දැවිලි තලු අඩු වුණා නම්, Tamanනේ දන්නේ ඉතින් මේක තවදුරටත් කෙරුවොත් වෙන්න තියෙන්නේ ওই ප්‍රශ්න ඇහිලා නැති වෙන විදිහට. දැන් මේ ඉස්සෙල්ලා මං කරදර වෙලා බය වෙලා නැතර කරන්න ඉසුපුදී මම කොහොම හරි කාගෙන ගියා. දැන් මම මේක බොහෝ විට ඉක්මවනවා. තාම ප්‍රශ්නයක් තියෙනවා. තාම සැකයක් තියෙනවා. තාමත් නැති නීවරණයක් ඇදලා දාගන්න හදනවා. බොහෝ කල් කරනකොට ඔන්න නීවරණයක් නැති වෙලා යනවා. මොකද Tamanට දැක පුරුද්ද කළ පුරුද්ද අහ පුරුද්ද කියලා එකක් කියනවනේ. දැන් මේ කරලා කරලා දැකලා අහලා කරලා ඒ පුරුද්දේනට සැකේ නැති වෙනවා. අපි හිතනවා මේ සැකය ප්‍රශ්න උත්තර දීමෙන් නැති වෙයි කියලා. කවදාවත් නැති වෙන්නේ. තමන් පුරුදු කරපු දේම බොහෝ වාරයක් කරනකොට නිසක භාවයටපත් වෙනවා. ඒ නිසා මේක අවසාන ඉදපත් කර ප්‍රශ්න දැයින දහිරිමත් කරන එකක්. ඉතින් ඒ දහිරිනම අන්තිමට අහන කොහොමද කියලා ඒකත් නැති කරන දිගට යෑම සඳහා බොහෝ වාරයක් මේක කරන එක තමයි කලින් කරපු ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙකයි අවසාන ප්‍රශ්න වලට උත්තර දෙකයි. දැයි අපේ ලිඛිත ප්‍රශ්න સમાප්තයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ භාවනා වාරයේදී ඊයේ ආනාපාන සති භාවනාවට හිත යොමු කරගෙන සිටින අවස්ථාවේ ආශ්වාස හුස්ම රැල්ල නාස් කුහරය තුලත් ප්‍රශ්වාස හුස්ම රැල්ල උඩුතල තුලත් වදින බව ප්‍රකටව දැනුණා. නමුත් අද සක්මන් භාවනාව කෙලවර පරයන්කේට වාඩි වෙලා ආනාපාන අරමුණෙහි හිත පිටවා ගත්තට පස්සේ ඒ ආශ්වාස හුස්ම රැල්ල එසේම තිබෙදී ප්‍රශ්වාස හුස්ම රැල්ල වෙනත් තැනක වදින බවක් මට දැනුණා. ඒක විтин විට මේට පෙරත් මට දැනিলা තිනවා නමුත් අද තමයි ඒක ප්‍රකටව දැනුනේ. දැන් අද මට දැනුනේ නාසිකාග්‍රය වදින බව. ඉතින් එහෙම විтин විට වෙනස් විය හැකිද හුස්ම රැල්ල වදින තැන? එහෙම නැත්නම් මට නිකන් හිතෙන්නේ මං ඉරියව් පැවැත්වීම වැරදුනාද කියලා. මට ඒක පැහැදිලි කරලා දෙන්න. අනිත්‍යතාවයේ මතුවෙන හැම වෙලාවෙම ප්‍රශ්න කරනවා. අපි නිට්ටය වේදනාව මෙතනම වදින්න ඕනේ. මෙහෙමම වෙන්න ඕනේ. මේක තමයි නිත්‍ය සංඥාව සහ අනිත්‍ය සංඥා අතර වෙනස. අපි බලන එක දෙක හුස්ම රැල්ලක් ඒ ආකාරයේ කවදාවත් ජීවිතය ආයෙ මතුවෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අනිත්‍යතාවය කියන්නේ. නමුත් ඒක පේනකොට කියන වැරදිලාද, ඉරියව් වැරදිලාද, සතිය කැඩලාද, සීය කැඩලා මේ සීල කැඩලාද කියලා අපි নানা ප්‍රකාර ප්‍රශ්න මතුවනවා. මේක තමයි සැකේ කියන්නේ. මේක කොච්චර භාවනා කරත් නැති වෙන්නේ මේක කෙලේශයක් බව දන්නේ නැත්නම්. මේක සැක කිරීම ඥානයක් කියලා හිතනවා. ඒ නිසා මේ ඥානීය මුවාවෙන් සැකේ වංච කරනවා. ඊක සාකච්ඡා විතර එකම උත්තරේ තියෙන්නේ. සාකච්ඡාවේ කියන්නේ කරුණාකල අතප්පයක් ඇදලා නැත්තම් කරුණාකල Tamanට කරගෙන යදී යන්න පුළුවන් නම් පෙරබුරුල ඇරලා ඉන්නේ නැතුව දිගට කරගෙන යන්න. කොහොම කරත් අනිත්‍යතාවය පෙන්වනවා. ඉතින් අපි කරනවා පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් කියනවා මේක මෙහෙම වෙන්න පුළුවන්ද මෙහෙමද මෙහෙමද කිය කිය හැම වෙලාවෙම ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න. ඒක මේ මුළු ඔක්කොම අදහව ප්‍රශ්න ඔක්කොම ඔතන තියෙන්නේ. ඉස්සරහට යන හැම වෙලාවෙම එන උත්තරේට අභියෝග කරනවා. ඒ උත්තරේ සැක කරනවා. මේ සැක කරලා පස්සේ භාවනා පැත්තක තියලා ඉතින් මේක විසඳනකම් මොකුත් කරගන්න බෑ කියලා ඉතින් මේක කොයි වෙලාවෙත් විසඳ ගන්න මම ළඟ කවුරු හරි ළඟ ඉන්න ඕන කියලා හිතනවා. කවදා හරි කාය ජීවිත নিরপেক্ষව අතප්පය කඩලා නැත්තම් දිගට ඉදිරියට යනවා. තව කීප සැරයක් ඕක වුණාට මොකුත් වෙන්නේ නැහැ. හොඳයි අපි එවනම් මෙතෙන්ලා වෙලාව ගන්නවා සක්මන් භාවනාව සඳහා ලිඛිත ප්‍රශ්න સમાප්තයි සම්බන්ධ වෙච්චි සියලු දෙනාටම තෙරුවන් සරණයි